නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ තුනට තරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විරති කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විරති පංචසු ආදානක්ඛන්දේසු ඉද වික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අනුසංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අතිභංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අතිභංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝති කෞරුණ්‍ය යෝගාසුන් මහා සංඝරත්නය අවසරයි අපි අද මේ මුල පුරන්නේ වටිනා සූත්‍රයක් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ උපාදාන ස්කන්ධ පරිවේකයි පංචෝපාදානස්කන්ධයන් පිළිබඳ විභාගයක ඉතින් අපි මෙතුව ආකාරෝ ගමන් මාර්ගය මතක් කර ගන්නවනම් සතර සතිපට්ඨානයන් වශයෙන් කැඩෙනකොට වෙන වෙලා දක්වනකොට මුලින් සඳහන් වෙන කායානුපස්සනා කොටාසේ වේදනානුපස්සනා කොටාසේ චිත්තානුපස්සනා කොටාසේ අපි මනරින් මා කරන්න යෙදුනා. දැන් මේ ප්‍රවිෂ්ඨයක් ලබාගෙන තියෙන්නේ ධම්මානුපස්සනාවතයි. මේ ධම්මානුපස්සනාවත් ප්‍රධාන වශයෙන් නීවරණ පබ්බය, ස්කන්ධ පබ්බය, ආයතන පබ්බය, මොජ්ජංග පබ්බය, සතු සත්‍ය පබ්බය කියලා ඒ පබ්බ පර්ව පුරු කීපයකට කඩලා තියෙනවා. ඒනොත් මුලින් නම් කරන්නේ යෙදුනේ මේ නීවරණ පස්සේ අපි ඊය සතියේ සීමාව දක්ින්න යෙදුනා කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිද්ද උද්ධච්ච කුච්ච පිචිකිච්ඡා වශයෙන් මේ නීවරණයන් එකක් එකක් අපේ ශක්ති ප්‍රමාණය මූල ධර්ම පිළිබඳව පැහැදිලිකමක් ඇති වෙන තාලයක අපි අපි වශයෙන් භාවනාවෙන් ලබා කර තියෙන අත්දැකීම් වලට සමීප වෙන ආකාරයටත් විස්තර කරගෙන ගියාම මේ නීවරණයන්ගේ හැමාරේ තියෙන්නේ මේ නීවරණයන් ඒ පංචසු නීවරණේසු පංච නීවරණයන් කෙරෙහි ඒ සමුදය වය ආදී වශයෙන් අධ්‍යාත්ත බහිතා වශයෙන් ඒව පිළිබඳ සමාලෝචනය. ඇත්තට මේක විග්‍රහ කළ යුතුව තියෙන්නේ අද මේ ආරම්භ කරගන්න බලාපොරොත්තු වෙන උපාදාන ස්කන්ධ නැත්නම් ස්කන්ධ පරිවේද කලින් නමුත් ඒ හැම පරිවර්තන අවසානයේ සංග්‍රහ වෙනයේ අධ්‍යාත්ම බහිද්ධාවකෙන් කඩා බලන ක්‍රමය එහෙම නැත්නම් ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වශයෙන් කඩා බලන ක්‍රමය ධ්‍රුව පදයක් හැම පරිවේකයන් පස්සේ සඳහන් වෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කුංචු කුංචු කොටස් හැම එකකම අවසානයේ සඳහන් වෙනවා. අජ්ජත්තං වා වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන මේ නීවරණ ධර්ම ඊගාවට ඒ ආලෝකයේ අධ්‍යාත්මික වශයෙන් තමන් ලබා ගන්නා නීවරණයන් පිළිබඳ අවබෝධය බාහිර අපිත් එක එකට භාවනා කරන අනිකුත් යෝගාවචරයන්ගේ එහෙම නැත්නම් මේ ආරණ්‍ය වාසය කරන්නා වූ අනිකුත් අත්ංගේ එහෙම නැත්නම් මේ සත්ව කොටාකරම මේ ගමේ මේ නගරේ මේ රටේ මේ සක්වලාදී වශයෙන් ඒක බාහිරයට සම්බන්ධ කරලා බලනකොට තමයි හොඳ පදමක් හොඳ දැඩිවීමක් හොඳ ශක්තිමත් වීමක් පදන් වීමක් හිතේ මේක හොඳ වෙලාවකට මේ ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂේ මුල් කරගත්තේ නැති අත්තු හිතනවා මේ නිවන ධර්ම පිළිබඳ කටපාඩම් කරගත්තාම නිවන ධර්ම පිළිබඳව විස්තර ඉගෙන ගත්තාම මේක අනුන්ට ඉවසලා බලන්න පුළුවන් වෙයි කියන ලොකු පාඩලවිලක්. නමුත් මේ නිවන පබ්බේ අනිකුත් පාඩවලත් හොඳට පැහැදිලි කරලා දෙන්නේ තමයි ඉස්ලාම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා වශයෙන් අවබෝධ කර ගැනීමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. එතනින් තමයි මේ හිතේ විප්ලවය චාරිත්‍යාගේ විප්ලවය, පෞරුෂත්ව විප්ලවය පටන් ගන්නවා. ඒක ඇති වෙනකොට ඒ නීවරණයන් පිළිබඳ අවබෝධය වැඩෙනා විතරක් නෙවෙයි ලොකු කලතුණකමක් නීවරණයන් තුලින් නීවරණ කියන කන්නාගියෙන් ලෝකෙ බලන්න පුළුවන් ලොකු කලකුණාකමක් අර්ථ ලෝකයේ සාම්පා නොවේ තාත්විකට තත්තර අන්න එවැනි තත්ත්වයකින් තමයි අපි බාහිරයේ නිවන් ධර්මයන් දෙස බැඳී යුත්තේ. තමාගේ සීලයේ, තමාගේ ප්‍රඥාවේ වෙනසක් ඇතුව ලෝක ධර්ම විශේෂ හොඳ සාලතුනා බැල්මක් ඇතුවයි නිවර්ණ වශයෙන් බාහිරේ බලිය යුත්තේ. එනතුව තමා තුළ ඇත්තා වූ නිවර්ණයන්ගේ හොඳ පරිචයක් නැතුව, හොඳ ආభాෂයක් නැතුව කෙනෙක් අනුන්ගේ නිවර්ණ බලන්න පටන් අරගත්තොත් ඒක ඒකාන්තයෙන්ම අවුලකට, ඉලවුලකට හේතු වෙනවා. ධර්මයේ පමණක් විතරක් නෙවෙයි මේ නීවරණයන් ගැන අපි මතක් කර ගන්නවා නම් නීවරණයන් Taman වශයෙන් ආවෝද කිරීමත් සීල සීතේ සිටේ. භාවනා රම්භයේදී නීවරණයන් අපි දකින්නේ කල්පකාරී අතුරු දුරුකල යුක්තෝ වශයෙන් ප්‍රෝණ බයපක්ෂව මෙනෙහි කිරීමේ නීවරණ එනකොටම ටිකක් වෙන බාහිරපක්ෂකට පත් වෙනවා. ඒකලා අපි මූල කර්මස්ථානීය වෙන්කොටලා වෙන් කරලා ඒ තුලින් යම් කිසි විදිහේ මූලත මූලලා තියාගෙන සමාජයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. ආන ඒ ඇති කරගන්න සමාජයේ යම් ප්‍රමාණයකට මූල කර්මස්ථානයේ පිළිබඳව පරිත්‍යාග ඇති වුණාට පස්සේ මූල කර්මස්ථානයේ පවතිති මොන නිවර්ණයේ කේකේන්ද පටන් ගන්න. මෙතනදී ගුරුවරයා හොඳට මතක් කරලා දෙන්න ඕනේ ඉස්සෙල්ල මූල කර්මස්ථානයේ වෙන්කොට තබා ගැනීමට බාධා කරපු නිවර්ණ දැන් මූල කර්මස්ථානයේ පවතිති එනවා නම් බය වෙන්න එපා. මූල කර්මස්ථානේ තමන්ගේ ආරක්ෂාව තියෙනවා. තමන්ගේ භාවනාවේ තේමාව තියෙනවා. ඒක ඇයිදී නීවරණයන් එනකොට ඒ නීවරණයන්ගේ මුල මෙහිමය, පැමිණිච්චාම මැද මෙහිමය, අවසානයේ මෙහිමය කියලා ඒ නීවරණයන් පිළිබඳව ධර්ම කොටාට පදේශලකා භාවනා කී පටන් ගන්නවා. මේක අර නීවරණයන් දුරු කරගෙන මූල කර්මස්ථානේ මතු කර ගන්නවා වගේම වැදගත් උරුකක් සංදිස්ථානයක් ඇතිවෙන්න තියෙන එක. මේ දෙවෙනි අවස්ථාවේ මූල කර්මස්ථානේ පවතින්නේ නීවරණ පවතින හැටි ඒවා පැත්තකින් මතුවලා නැතිලා යන හැටි අවබෝධ කරාට පස්සේ තමයි මේ නීවරණ පිළිබඳව මෙන්න මේ කාම සංදේ හැටි මේක එනකොට මෙහෙම පවතින මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඌර්ව දැක්මක් ලබා ගන්න පුළුවන් අන්න ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ තව කෙනෙකුට හරිදර කරන තව කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙන සමාන්තර කරකට ආයෙත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් නැත්නම් සම්බුද්ධාරි කෙනෙක් වගේ වෙන්න පුළුවන් ශිෂ්‍යෙක් වගේ වෙන්න පුළුවන් ඒ නීවරණ ගැන කතා කරලා අයිතියක් ලැබෙයි ඒක තමයි මේ දුර පදයෙන් පෙන්නන ඉස්සල්ලාම අච්චත්තං වා වශයෙන් බහිද්ධාවා වශයෙන් නීවර ධර්ම සලකනවා ඊගා නීවර ධර්මයේ ඇතිවීම මෙහෙමයි ඒකේ නැතිවීම මෙහෙමයි ඒක හොඳට පංචකාරවතු වහා ඇතිවීමේ වහා නැතිව තත්ත්වයේ මෙහෙමයි කියනකොට තමයි අත්ති ධම්මෝතිවා පරස්ස සතිපත්චිපත්ිතා හෝති මේවා ධර්මතා මේ වගේ කියන ධර්මතා අපිට කැපෙන්න જાතියක් නේ මේ වලට කිසිම ඕනකමක් නැත්තේ අපිට ඒක හැපේ ඒ නිවර්ණයේ හැටි එහෙමයි ඒගොල්ලෝ එනවා ඒගොල්ලෝ කරණ තියෙන සංගර පානවා ධර්මතාවය පෙන්නනවා තමටම මෙහෙමයි කියලා පෙන්නනවා ඉතින් අපි තමයි මේක ප්‍රශ්නයක් කරගෙන මට මේ කාමච්ඡන්දයල මෙහෙම කරදර කෙරුවා මෙහෙම කෙරුවා කියලා වෛර නිවස ඇති කරගන්න නැත්නම් ඒක ආසාවෙන් අනුව බදා ගන්න මේ මේ කරුණු නිවර්ණ කරගන්නේ මේ ධර්ම පිළිබඳව මුලමදාග නොදන්න තැන ඒ නිසා භාවනාව කෙලවර වෙනකොට නිවර්ණ දීප ධර්ම තියෙනවා තමන් ඉන්න ධර්මී වෙනස තියෙන්නේ ඒවා ධර්මතා මම කියාගත්තා වූ මේ දේ ධර්මතාව නිවර්ණ ධර්මතාවයි ඒ වගේ ගැටියක් අවතාරය. මේකට තේරුම් ගන්න කියන්නේ. ප්‍රවේදී ගත්තා කියලා අද වෙන්නේ. මේවා වැඩි කරන්න බෑ. මේ වගේ හැටි මෙහෙමයි කියලා ඉතින් මේ වගේ මේ වගේ ඉඳ ගන්න දෙන්න ගන්නවා. තමන් එක තමන් ඉන්නේ. ඒක. අති ධම්මෝ දිවා කනස සතු පච්චපටිලා හෝති මේවා ධර්මතා කියලා මේ සතිය හොඳට පිළිතේ යාවදී ඥානමත් ආයේ මේක අර පාණ්ඩ කාටවත් කියා පාණ්ඩ තුන් නෙවෙයි එහෙම නැත්නම් මේ අනුත්‍යාගී වගේ නෙවෙයි. මතුමැත්තේ මේ පිළිබඳව වඩා හොඳ පරිච්ඡයක් ඇති නෙවෙයි සඳහායි. තම වේදන කොටත් ඒ වගේ තිබුණා. දැනක් තියෙනවා, මතරක් තියෙනවා, භාවනා කරලා කලින් දෙත් තිබුණා. භාවනා කරනකොට තමයි යෝග මහා යකෙක් මහා යක් මේ මේ මේ පිටාතේ කොටේ භාවනා කරනකොට පස්සේ තර කරන්න කලින් වගේ තමයි. ඒ නිවර නිවර වශයෙන් කියන. මේක ඥානයේ විදිහට හේතුක දෙයක්. ඒ වගේ බොහෝ වටයක්. ඒක මොකද? දන්නේ නැත්නම් කරදර කරනවා, දන්නවනම් කුක්කෙක් වා. හොඳට ඊළඟ කරගත්ත බලු කුක්කෙක් වාගේ මොනවාගේ දිනේ හේතුව ගන්න පුළුවන්. ආන්නේ කර්මද ඥානිය ඇති කර ගැනීම සඳහායි මේ සතිපට්ඨාන භාවනාව. එහෙම නැතුව අන්න හැරෙකට නෙවෙයි. ආන ඥානමත්තාය පටිච්චසමුප්පාය මතු නැත්තේ ජීවර්ණ හැරෙනකොට දැක දැන ගැනීම සඳහා මෙලිකට 100ක් සඳහා. ජීවර්ණ අපිට කිසි හේත්ම විශ්වාස ගන්න දෙන්නේ නැහැ. විශ්වාසව ගන්න දෙන්නේ. නිතරම පෙරනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන නිතරම එළඹ සිටි සුපතිසිත සත්‍යයක් පිළිබඳව ගැනීම තමයි අන්න ඒකයි ඊවර්ත භාවනාව. මේ මේ විශාල ගැඹුරකින් නැත්නම් මේ අපි ඊවර්ත පිළිබඳව හදාරාගත්තා වූ අධ්‍යක්ෂකතා වූ සෑම දෙයක්ම සම්පූර්ණණය කිරීමකින් තමයි ඊවර්ත පද්‍ය සමාන කරන්නේ. මේ නිවර්ණයට පිළිබඳ අවබෝධය වගේම නිවර්ණයට සමාලෝචනය කරන මේ කොටසේ එක එක යෝගාවචරයේ තාරාතිරම් වල හැදෙට අර්ථ වෙනස් වෙනවා. පළවෙනි මාර්ග ඥානෙ පිළිබඳව වැඩ කර නැත්නම් මේක මහා සංගම්. මේක දරා ගන්න බැරි ඉවර කර ගන්න බැරි කවදාවත් කරන්න බැරි වැඩක් විදිහට ඒක තමයි ආත්මේ නීති නීති නීති එක්තරාගේ පුංචි කරගෙන මේ නිවර්ණව අවුපිලිබඳ ආවෝදී මහා සංගම් බවට පත් කරගන්නවා. ඒ තමයි නැති බැරි සංඥා. මේක හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා අසීමිතව හැප්පිලා මේක පිළිබඳව යම් කිසි ප්‍රමාණයක ධර්මතාව වශයෙන් අවබෝධ කරනකොට අර මේකෝ යතුරු තමයි ආත්ම ශක්තිය පෞෂත්වය මේ අදිෂ්ඨාන ශක්තිය මේකෙන් පටන් ගන්නවා අපි මේක මේ වගේ එනකොටම නිහී කරගන්න පුළුවන් නම් මේ නිවර්ණවල උච්චරම සිල්ලා කරන්න හම්බෙන්නේ නිවර්ණවලට බය කොච්චර රණ්ඩු කරත් වැඩි දිනක් ගන්න බෑ. ඊහාම නිවර්ණවලට සමාන මූලික ඕනෑ කියලා අර යෝගාවතරගේ බෞද්ධත්වයේ චින්තන ශක්තිය වැඩනකොට සමතත්ත්වීලා කලකන්න පුළුවන්. තව ඉස්සරහට ඉස්සරහට යනකොට මේ වගේ කියන්නේ හොඳ බාන හොඳ දකුණුතාවයක්. අන්ධාරයෙන් උඩ වෙන්න හොඳ පාලමක්. හොඳ ඒ දණ්ඩක් වගේ ඒක ප්‍රයෝජන කරගන්න පුළුවන්. ප්‍රයෝජනේ කලකල පාවිච්චි කරන්න පුළුවන්. තව ඉස්සරහට යනකොට මේ දරුවත් යනවාගේ විතරයි. මේ නිවන පිළිබඳ මෙච්චර හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් ඒ නිසා සරුවචන වහන්සේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාට බොහෝම ශ්‍රේෂ්ඨයි කියලා සරුවචන වහන්සේගේ ගුණ වැඩි කරන්නත් ඒ තීසරාදා පිළිවෙලට ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ තියෙන්නේ. අන්න ඒක මොකක්ද කියන්නේ? ඊවගේ ධර්ම කියන්නේ. ඉස්සෙල්ලා මේ ධර්ම දිනපතේ ඊවගේ කියනකොටත් ඒක ඈඳන්න බැරි තරක්. එන්නේ ධර්ම දිනවම අපලගේ තියෙන බොහෝ පිළිතුරු උත්තර ආර්ය වචනයක්. නමුත් ඊවගේ කියන කෙනා කෙලෙසන අපි ඉදිරි කරන පෙළෙන දෙයක්. නමුත් මේ වගේ සාධුවාක්පත් වෙන්නේ දුරාසර ජීවිතයේ පෙරේ දක්වන ආකල්පණය වෙන පිටක්. අපි මේකට තමයි භාවනා කියන්නේ. අපි මේකට තමයි විපස්සනා කියන්නේ. විපස්සනා යනකොට මේක තමයි නිවර්ණ නවදාන වෙනකොට. නමුත් අපි ඒකේ දක්වන ආකල්පය විපස්සනා වෙනකා උතුමාකාර විදිහට ඉදිරියට පිළිපීමක් වෙනවා. මේ මේ වැඩල තමයි මේ වගේම දෙයක් තමයි අපි මේ ආදී විපස්සනා කරන හදන සංසුපාදානස්කන්ධයන්තරේ අපි මුලින්ම මතක තියාගන්න ඕනේ. ඒ විදිහට කියනවනේ මේ මාර්ගපාදානස්කන්ධ භාවනාවේ අවසානයේදී අර විදිහට අච්චත්තං අජත්තවදී බහිතාවදී ඒ වාගේම ඇතිවීම වගේ නැතිවීම වගේ ඇතිවීම නැතිවීම වගේ මේ පංචපාදානස්කන්ධය කලකනකොට ආනර විදිහේ ඇහිවීම නිසා යම් විදිහක නිරෝධවා බැලීමේ ශක්තියක් ඇති වෙනවා. භාවනා කරගෙන නැති වෙටි නැතිනකොට ඒක තවස්සක් බැරි වෙලා හොඳ පණ වේලාගෙන එනවා. ඒක හොඳට ජයගත්තට පස්සේ හොඳට මේ උපාදාන සම්බන්ධ ඉදිරිපිට මේ විදිහට ඉන්න පුළුවන් තත්ත්වයක්පත් වෙනවා. තවත් ඒකට කියලා දීලා වැඩ කරනකොට උපාදාන සම්බන්ධ උපකරණාවල වශයෙන් පාවිච්චි කරන පුළුවන් තත්ත්වයක්පත් වෙනවා. ඒ නිසා වැඩගත් වෙන්නේ උඹට මේක අහලා දැනගෙන අනන්තලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රියාවක් කිරීමයි. ආන්නේ පසුබිම් භාවනා බාන කෙරෙහි ධර්මයේ තෙවේ අතිපතාන ධර්මයේ අන්නේ මේ මූලික ආකල්පය ඇති කරගන්න මේ වගේ සුළු පිළිපෙකට ඇර ඈම කනහන් පිළිවෙත වීම බලාපොරොත්තු වෙනවා. උගදෙනේ මේ පිළිබඳව ගත්තා වූ ආකල්ප කවදාකවත් ඉවත් කරන්න බෑ. ඉතින් එහෙම කෙනෙකුට මේ ධර්ම දේශනාවෙන් අර සුත මේ මට්ටමේ ගහාර ගෙනියන්න අමාරුයි. නමුත් සතිපට්ඨාන වගේ මේ සුත මේ ඥානය ක්‍රමක්‍රමයේ ප්‍රයෝජනයට හලකලා එහි විදේ තමයි ස්වාමීත්වයක් ඇති කරගෙන පස්සේ ඒ ධර්ම කොටස ආයුධ පුරාණ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් කරන වෙනකත් සතිපට්ඨාන නිතරම බලාපොරොත්තු වෙනවා. ඒකයි සතිපට්ඨාන මතක් කරගන්න කියන්නේ ඒ කායනෝ අයම්බුතරේ නතෝ සත්තාන විසුද්ධි ආදි වශයෙන් ඒ ප්‍රයෝජන දෙන්නලා ප්‍රයෝජන දක්වලා ඊවා කරගෙන බවට අවිද්‍යාව වාස්තු දෙවිවෙකුට ඒක හසුපත් අහනවා. දාලා බලලා හොඳ නම් කල්ලි කියනවා. මේකනේ හරි ගියාම අපිට ගාස්තු දෙවක්. අපි කර්මයේ කරවද ආන්නේ කරන විද්‍යාඥාන්තු මේක මේ පොළවේ ආකාරය කරන පුළුවන් කක්තියක් තියෙන්නේ. ඒ සෑම ධර්මයේ කරන ප්‍රයෝජනය කලබල ඉදිරිපත් කිරීමේ අසීමිත හැකියාව. උන්වහන්සේ දුමුන් කරන්නේ ධර්මයේ තියෙන ඒ අර ඥා ඥානවන්තයෝ ගලපන ගන්න. එන මේ විදිහටම පංච උපාදාන සංඥා නිසේ කලකා බලනකොට අපිට මුලින්ම අපිට තියාගන්න තියෙන්නේ සාමාන්‍ය තේසි නැත්නම් දැසින් වේලාවක් කියලා කරන හඳුන්වා දීමකදී අපිට මේ මුල් සංකාරෙම අපි බෙදලා ගන්න නම් දුකවා. ඒකට අහු වෙන කියක් ඇත්තේ. නමුත් ඒ නාම රූප කියනකොටම අපිට ඒකේ ආගමික පැත්තක් ආත්මයක් දැක්කා ගැලවෙ දැක්කා තියෙනවා මේ කඩේකට ගිහිල්ලා ඉන්න දෙයක් නෙවෙයි ඒ නැත්නම් ප්‍රොටෝකෝලක කණකෙලියට පවතින දෙයක් නෙවෙයි ඒ වගේ මේ ධර්ම මේ නාම මේ මේ වගේ වචන මේ ඉතිගතයක් තියෙනවා ඒ වගේ කියන්නේ මේ ආස්වාද කොට මේ ඒකාගේ ලෞකික ආස්වාද පැත්තේ නාම රූප වගේ වචන සාක්ෂි ඒක බොහොම ගැඹුරුයි සංකෝපාවතරයකදී මේක විශ්ලේෂණ ළමයේ තරංගිකකට ආස්වාදේ නාම රූප දෙක විපස්සනාවේදී සංකීර්ණකට යන වාගේ තමයි. නමුත් ඒක බොහෝම ගැඹුරක්. ඒකෙන් දීපතේක කලින්ම පරිණාමයක්. බලකට අතුරු දෙවිලා ඇතුලේ කලින්ම පරිණාමයක්. ඉතින් ඒක ලොකු කල්මක් වල හැබැයි නමුත් ශරීර ගන්න මේක දෙකා ගොඩක් බලලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ආන්නේ වගේ නාම රූප කියනකොට ඒක පිළිගන්න අදහම් නැවති වැටීම හොඳට ප්‍රකට නැති ඒක නාම කොටාප කියන එක පිළිබඳ වැටහි මදිය සංක විදාගත කරනවා තමයි විපාදා සම්බන්ධයි. රූප කියන එක රූප වශයෙන් නෙවෙයි. ඒකේ රූප නාමයේ නාම රූප දෙකට මේ මේ යෝගාවක රූප වැටෙනවා නමුත් නාම වැටෙන්නේ. ආ වැටෙන්නේ නැත්නම් නාම කියන්නේ මොනවද? වේදනා සංඥා සංකාර විඥාන කියන හතරකට බෙදලා ඉතින්. කුදකතාවේ නාම රූප දෙක නාම කාණ්ඩය අතරකට වෙලා ඉන්න නිසා දීප කාමයක් කියලා තමයි තාපාප. අර නාම රූප දෙක අවබෝධ කරගන්න දෙන්න දෙයක් ඒ නිසි දේවුණක් අහනකොට අපේ වශයෙන් දුරු වුණාට ඒක පිළිබඳව බෙදා ගැනීමක් අවශ්‍ය වෙනවා. ස්කන්ධ භාති ආයතන ආදී වශයෙන් විශේෂ කෙනාගේ කල්පල හැදෙට අරුණාතු බෙදා ගන්නවා. මේ අන්ත උපාදාන සම්බන්ධ සම්බන්ධ වගලේ කරන්නේ මේ නාම ස්කන්ධ පිළිබඳව බුද්ධ නාම දෙකේ නාම කොටස පිළිබඳව විචකතාවේ විශේෂ ඥානය නිමිති වල මගේ අන්තක වැඩි දුර අධ්‍යාපනය කරනවා. නාම කොටස තමයි වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් කරන්නේ. ඉතින් ඒකම සමහර ආකාරයකට උත්සාහ කරනවා අපේ හදිස්සාවේ ආයතන කනාව කියන්නේ අර අපි කියන්නේ නැත්නම් රූපත් සම්බේ. ඊට පස්සේ වේදනාවට පස්සේ අත්‍යන්තව පස්සේ ධම්මං පස්සේ කියනකොට අර වේදනා සංවේ වේදනාවට පස්සේ කියන වෙන බොහෝම පොළක ඉන්නවා. ඊට පස්සේ සිතාන පස්සේ විඥාන සම්බේලා. ඊට සින්දා ඊට පස්සේ ධම්මං පස්සේ කියනවා කියනකොට සංකාර අඥාතිකා. ඒ වගේම සාහිත්‍ය වශයෙන් ගන්නකොට කලවම් සංකවලට රූප ලබේ ඒ වගේම වේදනා අධික නැත්නම් චිත්තාන්පස්නාවක් බාර ඒ වගේම ධම්මාන්පස්නාවට බාර ඒකේ සාහිත්‍ය කොටසක් පදිනවා මේ හැබැයි විශේෂ ආධාරණ දෙවි මතුවේ නමුත් ඒකට මේවා බලනකොට ධර්මයේ හදානකොට එහෙමකට පරිපරි බලනකොට එහෙමත් සාධාරණයි කියන හිතන බෞද්ධයෙකුට සාධාරණත්වයක් තියෙනවා. ඒ නිසා කායන පස්සන කොටස හුඟක් වෙලාවට මේ කාමයේ පැත්තට තමයි මිස්ස අදාත්මයක් ගන්නට දැන් මුතුරා ලෝකේ ඉන්නේ විභාගයක බලයක් නිසා ඒ රූප වේදනා රූපකත් වෙන භාවනා පටන් ගන්නවා. මේ යන්නේ හරි විද්‍යාලයේ ඒ වාගේම පාදාන සම්බන්ධනකට රූප පාදාන සම්බේ නැත්නම් අප ගන්න පුළුවන් විද කාලවල මම ඉන්න පුළුවන් ඒ මේ යාලකින රූප රූප තමයි ගන්න. ඉතින් ඔය කොච්චර දෙකක් නලක් දෙකක් කියනවා නම් මේ පටන් ගන්න ප්‍රවිෂයේ රූප ඉස්ස කරගත්තට අද මේ මහා ලොකු කාර්යය මතාවේ තාක්ෂණ විද්‍යාවල් ලිතුවා රූප විතරයි මයි දැනගත්තේ මේක ඒක පුළුවන් ලෝකේ අත්කොට හොයාගන්න. දෙවියන්ගේ ආස්තික ඔක්කොම දින රූප තුලයි එපා ඥානස්කන්ධය කියලා කියනවා ඒක මුත්‍ති විද්‍යාවක්. ඒක ඉතින් සාක්ෂියකට ගැලපෙන්නේ ඒ යක්ෂ සංගයය. අත්හැරියලය. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක ඉතිරි විද්‍යාව කියලා. ඒක කිසිම කාර්යයක් නැහැ. කිසිම රේඛීය වර්ගනයක් නැහැ. රූපවල නම් මේක අල්ලගත්ත ගම මේක ඉස්තර කරගත්ත ගම ආ මුළු ලෝකෙම බල ගැලපෙන්නේ තිබ්බා වගේ විද්‍යාව විද්‍යාව විද්‍යාව තමයි හැම පැත්තෙම ඉන්න පටන් අරගත්තා අධිකාරියේ තියෙනනම් දැක්කේ වාදීන් බව සම්පූර්ණ විද්‍යානුකූල විස්තරවලින් ආද ඉදිරි පිටක් මේ කාලයේත් සත්‍යද වැඩේ ඒ මොකද විද්‍යානුකූල විස්තරවල පිළිගන්නව තොරතුරු නිතිවලාගෙන ඒක නොගන්න ඇත්තන්නේ ඒකත් එක්ක ඉස්සරගෙන කතා කරනකොට ලංකාවේ මේ වේදනාව දෙවෙනි ගන්නත් පට අරගෙන ආගෙන ඉඳි විපාකයක් තියෙනවා. මුලින්ම ලක්ෂණ ධර්මයක් මේ විස්තර වෙද්දී නාම රූපෙට නාමස්කන්ධ අසංක ගන්න දෙන්නේ බුදු ආගමෙන් ධර්මයේ පිළිබඳව කිසිම පරිච්ඡයක් නැතිවතු මේ රූපස්කන්ධය පිළිබඳව මෙතන විස්තර කරනකොට වදින මට්ටමකට පාස්තු. දාන දීම උගන මට්ටමකට පාස්තු. අනේ මේ දවස් විද්‍යාව යන කන් මොන විදිහට ගන්න දෙන්නේ කියන්නේ. සංවිධානය විද්‍යාව කියුවාම ඒක ඉතින් ආය නෑ ඉස්සරහට මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් මුළු හැරලාකට අල්ලන්න පුළුවන් ඔය හිත කියන එක ඉඳි ඉඳි කතා කරගෙන යන ලක් කරන්න පුළුවන් මේ විදිහ අද හිලක් ඉස්සේ කොහොමද මතක් ගන්න පොඩි ඒ තරමට මතක් ගන්න ඒ තරමට හිතනවා මේ භෞතික ලෝකේ රූපස්කන්ධය තමයි ඔක්කොටම ලෝකය මේක තමයි මේ ධර්මයන් ආදී අවිද්‍යාවට කියන්නේ මේක තමයි අපිට කියන්න පුළුවන් අත්පරිවර්ත්‍ය විද්‍යාව සහ මිත්‍යාපරිවර්ත්‍ය විද්‍යාව කියලා. මේ ලෝක නෞකාවක් අඳුනන නාම ධර්ම කොට කොක්කෝම දෙයන්නාන්ත බාරයි. මේක කතා කරන විදිහ කතා කරලා සදා කාලික අපාය දෙන ඕන රූප කොටා දෙන ඔය ටික බලාගෙන ඉඳාගෙන ඉන්න කල්ලා වෙන අදහසක් එක්ක යනකොට මේ අවිද්‍යාව ඒකන්ගේ මේ දේපාන බලය වැඩි වෙනකොට ලොකු ආයුධයක් කරගත්තා. ඒකයි අර සත්‍යයේ අපිට කියන්න පටන් අරගත්තේ අපි මේ මිත්‍යා මතාලාරේ එහෙම නැත්නම් නාම ධර්ම ගැන විද විත් විද්‍යාවට ජය කරගෙන නැත්නම් අභූත දේවල් ගැන විතර ආදී ආදී ජාතිකයන් වශයෙන් අපි කොම්පේ. ශ්‍රාන්තාවදී මුන්දු අතවල් දෙකක් විතරයි යම් කිසි ප්‍රදා ප්‍රමාණයක හරි පරිදි හරි නැගවාන්නේ ධර්ම ඉතුරු කරගත්තේ ප්‍රධාන වශයෙන්ම මැලේසියාව ඒ වාදයේම ඒ ආසිකරකවත් ඉන්දුනීසියාව වගේ ප්‍රධාන උදාහරණ කරලා ඔක්කොම යට වුණාද ද්‍රව්‍ය වාදයට. බුදු දෙනෙක් අදලාලා ඉර තියෙන ඔක්කොම අල්ලා පිටලා දාලා මේ ඔක්කොම විශ්වාන අතුරලා ලාමක මේක බාර මේ වගේ දේ නිකන් දුක්ක බල මේ වගේ කිසිම දෙයක් ඔක්කොම දෙන්න පුළුවන් දෙයක් නෑ කාට කවුරුන් දෙයක් නෑ කියන ඉතහාවත් තේරවාරවත් ලකෝ නැතිනේ නැකුවා. එරපස් කීයක් අදිනාව සංකලායේ ආහාර ධර්ම දෙක කරන දෙකේ සම්බර කලකලා මේකේ කාර්යයක් ඇති අපිට පුළුවන් ප්‍රමාණයක් ගන්න ඕනේ කියලා මා අන්ධකාර ඉන්නේ සුභාගින්නේ මූල ධර්මයක රැගෙන ආවා. අද ඒ දුක්වලට අලුතෙන් නැදලා බලනකොට ඒකදී නිවිතර අර තියෙන දාර්ශනිකයන් එක පළවෙනි කාන්තිවත් විතරෙන් දෙක හිතන තරමට අද බුද්ධෝම කියලා සංකේතික මාතෘකාවක්. ඒකෙන් එන්නේ. එකක් තියෙනවා ගෞරව කරන්න පුළුවන් ඒකත් අන්තිමේදී තියෙනවා මේ රටේ මාතේ නාම ධර්ම දැක්ක විකාල සම්පත්තිය අල්ලන්න වෙන ඔක්කොම මේ ශක්තිය අල්ලන්න බැරි තැනවල ශක්තිය තියෙන්න පුළුවන් ඒ ශක්තිය තේරුම් කරගත්ත ඇත්තෝ ඒක අර සූප ධර්ම විතරක් තේරුම් ගන්න ඒකට අර ගන්නවාගේ අඳහර දැනක් නැහැ මොකද ශක්තිය නිසා අඳහර දැනවම දෙයි අර ලාභ වගේ දෙයක් තියෙනවා ඒ වගේ ඕනෑම වැඩි කියලා පාන්නේ කියනවා අනිවාර්යයෙන් මෙතන පොඩි එකක් සෝත්ති නාම දාන රූප දරගෙන සමබර විචාරයට දෙපත් වෙන අවස්ථාවක දේශනා කළේ මේ ප්‍රත්‍යාවයන් සඳහා පමණයි. මේ අංගය සංජය ගාන විකුණන්න බෑ. ඒක ගෙන්නලා පාඩාවි ඒ මමයි අපරාධ. තවත් අංගද මේ ඥානවන්තයන්ගේ වැටෙනවා කියන්නේ ආන්දෝෂින් දැක්ක කාරණාවක් ඒවා එන්නදා මේ ධර්මයේ තේරුම් ගන්න කොටස ලෝකයේ සිහිතරයක් නෑ. කවදාකවත් අවතර වෙන්නේ නැහැ. අවතර වුණා නම් ඒක සාර්ථකයක් වෙනවා. මේක ඉතින් අයිතිමත්වයක් වාගේ ධර්මදනාට හොඳ දෙයක් වුණාට කවදාකවත් ඒ හොඳ ඖෂධ පදාර්ථයක් නෙවෙයි. එනිසා නාම ධර්ම පිළිබඳව ගවේෂණයේ යෝගාන්තර කරන වෙනකොට මෙන්න මේ ඉතිහාසගත පදනම ඉතින් අද මේ එකතුමකේ අසුවිදයෙන් පස්සේ ඇති වාක්‍යයේ මේ චින්තන විද්‍යාවත් එක බලනකොට මේක දැනගන්න තියෙන ඉතාම වැදගත් වෙනවා. නමුත් මේක පිළිබඳව නිවිවල ගන්න කර්මතරක් වාස්තුලාට පැවිද්දන් දෙක දැනගන්න බැරි වෙනවා කියනවා. මොකද පැවිද්ද හිතනවා මේක ඉගෙන ගැනීම මේ අනවශ්‍ය මාත අනවශ්‍ය මාත ඉගෙන ගන්නවා. ඒ නිසා හුඟක් වෙලාවට පැවිද්දෝ අනාත්මය ගැන කතා කරලා ආත්මය කියන්නේ මොකක්ද කියලා ගන්න තියෙන නිසා අපිට ඉලක්කය ආත්මය කියලා කොහොමද ඒක කියලා දන්නේ නැතිව අනාත්මය ගැන කතා කරලා වැඩක්. දැන් ආත්මය ඇති ඉස්සරදී අපි ගන්න අහලා. එහෙනම් නැත්නම් කොහොමද අපි කියන්නේ මේක අපි ණය ගැන උත්සාහ කරාට ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැදීමක් වර්තමාන මොහොතට සම්බන්ධ කර ගැනීමක් නැතිව මේ ධර්ම දූර්වාදිකේ කටක අකුරුකක් වාගේ මොනවත් නිමිති විතරේ දූර්වාද අතෝරිය වැඩක්. අන්නේගේ අඳුරේ දිවිගේ මල්වත්යක් කතා කරනවා වගේ ඒක හැමෝම අපි අදිනවා කියන දුක විලාසාදායකින්දර ඇති දේවාලයට බටහිර ලෝකයේ විතර බාහිර දෙකකින් ධර්ම රැකේ ඔක්කොම ආර්යයන් වහන්සේලා ඉන්නේ. පුරාතරණ මේ ධර්මයේ අර්ථකථන දැනගත්තේ මේ සාමාන්‍ය මූල ධර්මවත් මාත්‍යදී අපෝ ගොඩක් ඇති අපේ දෙකෙන් දිනවල කෝටි පතරක්. ඒ නිසා විඥානය අවශ්‍යයි. නමුත් ඒක ලක්ෂණාවිත ගන්න පුළුවන්. ලක්ෂණාවේ මේ අපිට ආත්ම සංඥාවක් තියෙනවා. අභිනවනේ නාම රූප පිළිබඳව ආව සංහාවක් තියෙනවා. අභිනවනේ නාම රූප පිළිබඳව ආව අවිද්‍යාව තියෙනවා කියන බඳුනෙන් පටන් ගන්නවා. ඒ අවුලක් වා. මේ විතරයි කොහොමද අපි මේ ධර්ම කන්වාගේ බලලා ඒ කොතනද මේ පිළිබඳව අවිද්‍යාව පහළ වෙන්නේ? කොතනද මේ රූප පිළිබඳව අවිද්‍යාව අපිට දැක ගන්න පුළුවන්? කොතනද පහළ වෙන්නේ? ඒ වගේ නාම ධර්ම පිළිබඳව ස්වාඥාය කොට අපි සරලාස්ල බෞද්ධ වුණාට මේ සම්යතිච්චයි කියලා කිව්වා. කොහොමද අපේ තුලේ මේ මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක වෙන්නේ? ඒ අපේ පිළිබඳව නිවේදනාත්මක දැක්කා. මේ සංධර්මණය විචක්ෂණයක් අපි දැන් ඇස් කරගත්තේ නැත්නම් මේ ධර්මයේ අවශ්‍යයක් කියලා අපිට පාවිච්චි කරන්න. මේ මේ අපි මේ සාකච්ඡා කරන කොටසට ඉතාමත්ම හිතුව සම්බන්ධ කරගන්න පුළුවන් අමුකතාවය තමයි මේ විභාගයේ තියෙන සංකල්පය. මේ බෞද්ධයාට විතරයි. ඒකත් මේ ධර්මයේ මුතු ධර්මයේ සාධාරණයේ තමයි ජීවිතයට ලං කරගන්න ඕනේ අතට අර සාමාන්‍ය මේක රැකගෙන යන අපියක් කියන රැකගෙන යන සම්බන්ධ වඩා විශාල අර්ථයක් තියෙනවා. ඒ පොත්පත් ගලුවොත් ගොඩාක් දේවල් ඉතිරිලා තියෙනවා. නමුත් ඒවා කන්නකොට ඉතින් ඒ වෙන පොරොදේනවා කියන කිසි කර ගන්න මේ පොතිකා ඒ පිළිපදීක වුණත් අවුල් කාණ වර්ගයක් තමයි තියෙන්නේ. ඒක පිළිබඳව මේ මොළදාහි වලින් අත්ින් පොවේවා ජීවිත ලංකර ගැනීම අත්ින් පොවේවා අවශ්‍යතාවය වැඩි වෙන පටන් ගන්නවා. ඒ වැඩිම නිදාදයක් ප්‍රදේශයක සංදේශනාවල මේ වගේ කුඳුකමේ සිත්කල කතා කරන ගැටයක් වෙනවා පොත්පත් වලත් ඒක භාවනා ලංකර වෙන ජීවිත ලක්ෂණ ගැනීම සම්බන්ධයෙන් වැඩි කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මේක නිසායි අපිට කල්පනා කරන්න පුළුවන්නේ අපි ලැබිච්ච මේ බුද්ධ උත්පාද කාලේ වගේම සංස්කාරක භාවයේ කාල සම්පත්තිය කරා. ඇත්තටම මේ වාහනික ධර්ම. නමුත් මේ සාසන කියාගේ දිහා බලනකොට එල්ලා කරන දේ අපේ යක්තිගේ සමා 60 වගේ ගතවල කවදාකවත් මේ විදිහේ කලින් යන්නේ නැහැ. ප්‍රොපෝස් එකලවල ආරක්ෂා ලැබීම බල හැබැයි නමුත් මොනවද මේ රටේ මාළි කියලා මෙතන විකටම හොයා ගන්න බැහැ. අද තියෙන නිසා අපි හිතා ගන්න ඕනේ මේක අපේ හා මේක අපේ නිදි. ඒක මොන ආත්ම කරන්න දෙන්නේ? පුරුව නැවතත් කල් දෙක කරනවා ගාලා මේක නෙවෙයි. ඒක කියන දේවල් උදේ අලුතින් හදලා තේරුම් අරගෙන අපි මේකෙන් කල් භාවනාවේදී කරන් යනවල වැරදිච්ච කල් කියනවා. ඒවා අපි යම් යම් අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේවල් කියනවනේ. ආනේ ඒකට මේක සම්බන්ධ කරගත්තම මොහොතක් වාදපත් වෙන්න පටන් ගන්නවා. හදවත ගැස්මත් එක්ක සමීප වෙන්න පටන් ගන්නවා. අන්න ඒකකට තමයි අපි යෝගාවචරයේ වශයෙන් අපිට අවශ්‍ය කරන්නේ. ආනී විදිහට බලනකොට කලුවක් ගන්නවට කියනවානේ සයිස්කල්ලාම රූපයක්. ඒ මොකද උනාසේ පහර ගන්නවා, බාර ගන්නවා, පහදිලේ මේ නාම රූප දෙකේ රූප පොඩ්ඩාසේ මේ සී අර විද්‍යාත්මක කරගෙන යන්නේ. විද්‍යාත්මක කරන්නේ ඒක අදාන ගායය කෙලවරකට ගියා දුරේක ගන්න වේවා ගත්තොත් මේක ඒ ගත්තොත් ඒ මේ මිනිස්සු නිකන් අනුකරව විතරයි කිසිම විද්‍යානුකූල ගතියක් නැහැ කියලා නාම ධර්ම ප්‍රතික්ෂේප කිරීම මෙතන රූප ධර්ම ආම්බයක් කරගත්තා ඒකයි නාම රූප දෙකේ රූප ධර්මයක වැටගන්න වේදිකා රූපයෙන් පිළිකර ගැනීමයි කියන එක යෝගාවචරයට දෙකක් වෙනවා සර්වඥාන්සේ මේකේ රූප ධර්ම කියලා ගත්තේ මේකෙන් පටන් ගන්න ඕනේ සාමාන්‍යයෙන් මේ බාධාලක් ගන්න මේ වගේ ගත්තාම ඒක අතුරු පැත්තේ බොහොම ලොකු අතර විඤ්ඤාණයක් තියෙනවා. ඒක අපේ හිමිනේ පටන් ගන්නකොට ආයන්නේ බලන්න. ඒක දුරු බාධා පටන් ගන්නකොට ආයන්නේ බලන්න. දුරු බාධා පිළිගන්නවා ආයන්න ආත්මංගල ලක්ෂය. හැම දෙයක විපය ලාභයක් වෙන නිසා ආයන්න පටන් ගන්න හොඳ නැහැ. නමස් වෙනකොට ආයන්නේ කවදාකවත් නමස්යක්. ඉන්නේ ඒ අර පස්සතාවකෝ ඉස්සරහට ගත්තා නැත්නම් ආයන්නේ කොහොමද නපුරුලක්. ඒක කායන කරා. මේ පාලි වචන පාලි භාෂාවේ කොයි සමේ සමානයි. ඒ කවදාවත් මේ ආයනවත් කායනවත් දෙක ඉස්ලාම් ගන්න. සබුදිනේ කියනවා සරයන්නලා. පොඩි ගෙහි අවුවක් හැදලා සල්ලි පිට දෙන්නයි. ඒකෙන් කායන කරා. කවුරු හරි කඳ ගන්න බැරි නම් කායන. ඉතින් ආයෙ මේ ළමයි ඉතිරියදී. ඊට පස්සේ ආයන කායන කරා ආරකට කිව්වා මේ මාත්‍රකයේ ඉස්සලා ගන්න වෙලා යන්න බෑ. ඉතින් ශරීරයේ වැඩි කීලිය හරි පොතේ හරි ගල්ලා යටි ඉවරගෙන කරගෙන කරගෙන යනකොට ඕන පායන්න, ඉයාරන්න, සුවයන්න ආදී වශයෙන් ඉස්තිරි පාපිලේ සිහියකට කරලා ඒ වචන වලට වැඩි කරන ඕන අන්තිමකට තමයි අයන්න, සී, ෂ ආදී වචන ගන්න. ඒනමයි ආනුභූති ප්‍රතිපදාව කියන්නේ. කායද ගන්න නෙවෙයි මේ තමයි ලෝකයේ හරියන ප්‍රායෝගික ක්‍රමය. අන්න ඒක පරිපූර්ණාගේ නාම රූප දෙකෙන් ඥානය වශයෙන් කියන්නේ නාම රූපයක් කියලා. ඉගෙන ගන්න පුළුවන් ගන්නේ ඒක නාම. මොකද ඒ මූලාරිකත් එක්ක වැඩිගත් වැඩගත්තා කියන්න ඕනේ. ඔක් වැඩිගත්කොට ඥානිකයි. රූපම ඒ රූප ස්කන්ධය කියනකොට උනා සිතුවම් වෙනන්නේ ඉති රූපාන්නේ මෙන්න රූපේ. මෙන්න රූපේ. කොහොමද රූපේ මේ රූපේ කියලා කියුවාට පස්සේ මේකනේ රූපය දස්කල් වලට අදාළයි. ඒ මොකද දස්කල් වලට වගේ හදන ගැනීම විඥානයක් නිසා දස්කල් කූප තමයි කොහොමද දස්කල් වල භාෂාවට රූප කියවන්නේ අපේ භාෂාවට ටිකක් කියන මේකට දැනගැනීමේ ශක්තියක් ඇති අපට දස්කල් රූප අපේ අතපය රූප මේ මේ දෙකක්මතිය රූප වශයෙන් ඉති රූපක් හරි විද්‍යාවේ හරි දෙන්න එන්න රූපේ මේකේ සිදුන්නේ නැහැ, පය වෙනවා, වත් වෙනවා, සතහන් වෙනවා, ආකාරය වෙනවා, සබහා ලක්ෂණ වෙනවා කියලා හොඳට කියන්න පුළුවන්. ඒක ගොඩාක් අවුල තමයි අවුලතාවක් සංයලක් අතෝ ගැලක් අතෝ ඇඟිලි 10 තමයි තියෙන්නේ. ඒ මුද්‍රා දෙන්නේ ඉති රූපක්. මේ ඉති රූපන් කියන එකට අවධානය යොමු කරගත්තට පස්සේ ඒ රූපයේ හිතේ නැත් රූපේ නැවත නැවත නැවත නැවත හිතේ යොදවනකොට රූප ලෝකයේ විඳ ආකාර නිසා උන්වහන්සේට සිද්ධ වුණා මේ සාස්තිකයට එක කොටසක් අරගෙන මෙන්න රූපේ කියලා අවධානයේ කේන්ද්‍රගත කරා. මෙන්න කේන්ද්‍රගත කරනකොට ඒක විද්‍යාලයේ දකබුණු අංග දේශනාවට දෙන විද්‍යාව උදාහරණ සමානයි කියලා ඒක දෝෂෙත් නැහැ ඔය මතකේ. ඒක දිහා බලනකොට ඒකට හේතු කාරණා එකම දෙයක් නැවත නැවත බලනකොට මේ ධාතික යටේ පටන් ගන්නවා. අපි ඒක දෙන්නේ අතුරු කරනකොට ඒක ඉඳි ලාභික අපිට වැටෙන්න පටන් ගන්නවා. මේ අවල් කරන ආවේ අනුලා කළ මේම ආදී වශයෙන් හොයන්න පටන් අරගන්න ගැටි ඉති එක විදිහට විචක්කල කරනවා. ඒ නිසා යම් විදිහක් තියා විත නැවත නැවත නැවත වශයෙන් යොදවනකොට ඒ විස්තර වර්තමාන වශයෙන් දක්වන අමතරව ඒක සිහිතන කියනකේද දෙකේ මොකක්ද මොකද මේක තන නැති ඒකට මේ හිතේ තබා අපි ඉස්ලාම සීතිය කියලා පිළිසිතියක් කියලා බලන ඉන්නකොට ඒ කිසි නැවත නැවත නැවත බලනකොට තමයි අපිට මේ මේ කැලලක් කියලා තියෙන්නේ. ඒක නැත්නම් මේ පොලිය කැලලක් තියෙන්නේ. මේ රාමෝ දාලා මේ දුරට එන්නයි කියන එක අර රූපේ ප්‍රාස්තර දරුවට තමයි තියෙන්නේ. ඒ රූපේට හේතුනා වූ සකාත වුණා වූ දේ. ඒ ආදින මේ රූපේ කියලා නැවතනකොට බලනකොට විපස්සනා යෝග ආවිස්කාරක තීසෙක මේ රූපයගේ සම්දේයයයි කියලා වැටෙන්න පටන් ගන්නවා. මේක උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි. දැක්කේ දෙයක්. දැක්කේ දෙයක්. ඒ වගේ මේ අවසනාසයේ තියෙන අතිකලක යාන්ත මේකේ අවසනදී බොහෝ කාලයක් මේක දිහා බලන් ඉඳලා ඈ විතරේ සාධාරණ මේ ධර්මයක් හොයාගත්තා. යන්න රූප ධර්මයක් දිහා වැඩි වේලාවක් බලන් ඉන්නකොට ඉස්තිතිය පිටා කියන දෙයක ඉතින් මේක අපේ භවදේවෝ අන්න ඒකත් තියෙන සංකේතය හත ගන්න බැහැ. එතකොට මේ රූපය කියලා ගන්නකොට ස්වභාවයේ තියෙන මන ධර්ම පිළිබඳව වැඩි දෙයක් නැති කෙනා මේ ඇහැට ගැටෙන දේ අයිත් වෙච්ච. නමුත් අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ ඇහැට ගැටෙන රූපයේ වර්ණ රූපයේ කියලා අපි අනෙක් රූපෙන් වෙන් කරලා දක්වනවා ගැඹුරක්. ඒ මොකද අනන්ත ගැටෙන දේ සත්‍ය රූපයක් ඒක නිසා ඇහැට ගැටෙන එක වර්ණ රූපේදී අන්ත ගැටෙන එක ශබ්ද රූපේදී. දැන් මෙතන දේශනාව කරනවා එතකොට මේ ආරණාවේ ඉන්න හැම කෙනාගේම කනට ඒ සතු තරංග වැඩි වෙන නිසා මම බල අහන්න සංසාරක ආවතේ තියෙන හැලුවක් නෑ. ඒකවත් මේක කියන්නේ ශබ්ද රූප. ඊගාවට සතු තුනේ සාමින ගාලා නැත්නම් බුදු දෙවි මහා මේ සම්බුද්ධ කියලා. මේකත් කියනවා ගන්ධ රූපේ කියලා. නැතිද ඉන්නේ නාසයෙන් නැතන වැඩ කරන්නේ නැහැ අනිතේ සංදේශය ඈත වැඩ කරන්නේ නාසය ඊගාවට නියත රස අපි සාමාන්‍ය ඉතලේ ඉතල ගන්න අපිට කරක් ඇති අපිට රස වැටෙන්නේ තේලෝලින් අවතර වෙන දෙයක් ඇහින්නේ ඇදුවට ගැටි ගන්න තමයි ඒක නායක දැක්කොත් හරියන්නේ ඇහැට ගැටුවත් හරියන්නේ ඒක දෙන්නේ අවසන් ඊගාවට කවුද සම්බිද පහද හැපිල ඒකට පොත්පත් කරේදී මේ විදිහට අහ කන දින නාසය කය මේ දේවල් වලට අදාළ එකම රූප જાති දෙන මේ ඔක්කොම තමයි මේ සතිපට්ඨානයේදී ඉති රූපාන්තය කියලා කියන්නේ ඒක නිසා ඒක නම් ගොඩක් රූපකේ නම් ගොඩක් අපි බලමු පුතුක් කියලා ගන්නකොට ඒක ඇහැට හැඩේ තුවක් කතාන්ත ආයත දෙකේ අයියකට දෙකේ ණය කියලා බැලුවොත් අයි හදලා තියෙන්නේ ඕ කාලා තියෙන මේ වාදික අපරතු හොඳ රැකගෙන. ඒකෝල් ගෑවිලා බැලුවොත් ඒ දී ගෑවිලා බැලුවොත් ඒ දී රසක් තියෙන දුරන සාමාජික දේවල් දැනගැනීම සඳහා. මේක මේ විදිහට එකම රූපයේ ඒක රූපේ කියවම නැවතත් අමාරුයි ආවිලා අවස්ථාන්කෝල තේරුම් ගන්න කියලා සුඛය තියෙන රූපේ වාත්ම රූපේ තියෙනවා ඒකේ වෙනම තත්ත්වයක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා මේක පිළිබඳ වැඩි කර කියනවා නම් එන්නේ අයිති සයි එක වෙලාවට ලබන්නේ. නමුත් අපි ඉතින් පහන අනිත් ඒවා ඉතින් ඒක ආරෝපණය කරලා කුතුහක් ඉතින් අදාළ. කුතුහේ සතාන දකින්නකොටම කුතුහේ දින සංඥාවක් ලඟවයි කියලා කියන්නේ සතාන ගැටෙන්නේ ඇහිත් විතරයි. එතකොට අපි ඇහිත් හත් වුණා වාගේ අනේ ආයෙත් බැලුවා වාගේ ඒ රූපේට කඩින්න මේක මේ කුතුහක් කියලා කරගන්නේ පහත් ලොකු මායාවක් අපේ හිතේ හිතේ. මෙතන එක නිමේ අදහස් කරන්නේ ධර්ම දේශනාව තුළින් අපි ඉදිරියට කරගන්න යන්නේ රූපේ විවාහ ගොඩක්. මේකේ මේක තවත් ලබලා ඉන්නේ මේක තවත් මේ මේ පරිපූර්ණ වෙන්නේ මේ රූපේ පිළිබඳව එක පුද්ගලයකට අතීත ස්මරණය කියලා. මේ වර්තමානයේ අත්පනාපිට දකින්න එකක් තියෙනවා මාතර වෙන්න පුළුවන් කියලා විශ්වාසයක්. ඒක කාලයක් එක බලකට මේ රූපේ සීමාකාරයි. අපි ඒක රූප වර්තමාන රූප අනාගත රූප. ඒ වගේම මේ රූපය දුකටුවක් කරගත්තර ඒ පුදුම කවදේ පොද ආවේ ඕලාස්සයි ගොරෝසි ඕලකට විකපන්න නැත්නම් සිිතේ ඇති එහෙමනම් අරගත්තොත් එන්නේ කුටියේ නියෝජනය තමයි ඒක බොහොම සූක්ෂම. එනිසා මේ රූපක තියෙනවා ඒකම ඕලාරික පීඩක සහ සූක්ෂම කියන. ඒ වගේම තියෙනවා එක්කෙනෙක් ඇගත් ගත්තොත් ඒක බඩවැය සහ පිළිසින බඩවැය සමාන්‍ය ශික්ෂා අනුරි ශික්ෂා ආදී වශයෙන් මේ විවිධ ධර්ම වල අපි බදාගත්ත කොටස් තියෙනවා මේ ජීවිතේ මගේ කියලා කොටස්. ඒක සිංහල බෞද්ධයා කියාගත්තාම ඒක කොටස්. අනිත් පැත්තෙන් ඒක කොටස් තියෙන මේ විචේතනාගේ මායා මාර්ගයේ අනුව මා මරියාදාවක් අනුව අපි සීමාවල් ගැන අතිරේක බාහිර වශයෙන් බෙදාගත්ත මොකක්ද කියන්නේ. ඒක කොල්මන් කරන සමහර වෙලාවල්. ඒ වගේම මේ ඈත තියෙන දේක ළඟ තියෙන රූප කියන જાතියක් තියෙනවා. ආයේ ඒක භගවතුන්ගේ දැකපු හොඳ එළියට මේක තියෙනවා නොදකින්න පටන් තියෙන ඊවරෙන්න තියෙන. මෙන්න මේ විදිහේ රූපයේ එකොළොස් ආකාරයකින් සත්‍ය බඳලා. හරියට විදිහට වාස්තු රූප, සත්‍ය රූප, ගන්ධ රූප, රස රූප, පොත්සබ රූප කියලා එකපයි. ඊගාට අතීත අනාගත පච්චපන්න අධ්‍යාත්ම වෛද්‍ය දුරේ සංසිතේ දීලක් පහේට අධ්‍යාත්ම වෛද්‍ය මේ ආදී වශයෙන් 11 ආකාරයි. මෙන්න මේ විදිහට බලනකොට මේ උත්තම රූපේ මුළු ජීවිතේ පුරාම වැඩ ගන්න පුළුවන් වෙන්නේ මේක ගොඩක් ටිකක්. මේ පොද ඔක්කොම සංකල්ප රාජ්‍යයේ හැදිච්ච දෙයක්. ඒනවා මේක රූප සංකේතය. නිකන් කන්දක්. ඒකකට ඇතුලේ බලනකොට ඒක ආකාරයේ. ඒ නිසා දෙන්නේ එකම දිහා බල දෙකක් තියෙනවා. වෙනම දෙනව දැකලා ඒ දෙන්නම දැකලා තියෙන්නේ රූප දැකපු එකනා සාධ්‍ය ආලමයි. සාධ්‍ය ආගෝතනා ගන්න බලන්නේ. ගන්න බලපු එකනා රස බලන්නේ. රස බලපු එකනා පහස බලන්නේ. මේ විදිහට බලනකොට අතීත වශයෙන් දැනෙනවා වර්තමානව දකින්න. වර්තමානව දකින්න කියන අනාගත වශයෙන් දකින්න. මේ ඔක්කොම එකයි එකලාට ඕනම කරන්නේ. මේ හොල්මන අල්ලගෙන තමයි අපි ඉතුරු ටික මේ මස්තරෝල අපි සංකල්ප ඇති කරගෙන මේ සංකල්ප වලින් තමයි කතා කරන්නේ. ඉතින් හරි හොල්මනක් තියෙනවා. අපි අදහස් කරන කල්පනා කරන තියෙන දේ එකක්, වටහා ගන්න දේ එකක්. මේ විදිහට ඒක මත ඒක නැවත ප්‍රශ්නයක් આવුත් උත්තර දෙන්න හදනවා තවත් ප්‍රශ්නයක් ඒක නිකන් ප්‍රශ්නක් ලෝකයක් මොන පරමාර්ථ වශයෙන් එහෙම දෙයක් නැති වෙනත් නෙවෙයි ඉතින් මේ ප්‍රශ්නයක් තොල අවසනට දෙන වදින්නේ කරොත් ආකාරය එහෙම නැත්නම් වර්ණ රූප පස්ව රබ්ද ගන්ධ රස වශයෙන් දෙවිදී ආකාරය සෑම දෙයක් පිළිබඳව එක දෙයක් බලන හැම වෙලාවෙම මේක අපිට කරගන්න අපිට පුළුවන් ඉන්නේ අන්න ඒකෙන් ගත ගන්න ඕනම දෙයක් දිහා බලනකොට වර්ණය හෝ සතහන හෝ සුභාලි ලක්ෂණ වැටේ. ඒක ඒක රූපයක් ඇහැට, සබ්දයක් අංගාදී වශයෙන් එක විදිහකට සම්බන්ධ වෙයි. එක්කෝ අතීතය එතනින් ඉන්නවා වෙන්න පුළුවන්, අනාගතේ කල්පනා කරමින් ඉන්න පුළුවන්, වර්තමානයේ අත්දින වෙන්න පුළුවන්. නැත්තම් දැක්කා හොඳයි කියලා හිතන්න පුළුවන්, නැත්තම් නොදකී නොබතන කියලා හිතන්න පුළුවන්. මේක ගොරෝසෙ කියන්නේ හිතන්න පුළුවන්, මේක සියෝ කියලා හිතන්න පුළුවන්. විවිධ ආකාර මේ එකම රූපයෙන් අපිට මේ කරන්න පුළුවන් ඇති කරවන්න පුළුවන් පඤ්ඤා රාශිය නිසා මේකට රූප ස්කන්ධ කියලා කියනවා. ස්කන්ධ ගොඩක්. ඒක නිසා එකම දෙයක් තුල අපි එක එක වෙලාවක එක එක දාති. දෙන්නෙක් බලුවොත් දාති දෙකක්. ඒ වගේම අපි සතුටු සංයෝගයෙන් ඉන්න වෙලාවක එකක්. කනගාටු වෙන වෙලාවක එකක්. මේ විදිහට එකම රූපයක් ඇති විවිධාකාර ප්‍රක්ෂේප නැති කරන ගතියක් තියෙනවා. නිසා රූපේ තමයි අපි සාමාන්‍ය රූප වශයෙන් ගත්තොත් ඇහැට පෙනෙන රූපයෙන් තමයි මනස වැඩි වෙන මත් කරන්නේ. ඇහැ නැතිමා වගේ කියලා සංඝාතේ මේක. ඇහැ නැති දවසේ දවසට මොනම දෙයක් වෙනත් ඇති වැඩක් නැත්තේ මොනවාද නිදි වෙලාවක් දවසේ ආලෝකයට කන දෙකයි ඇහැගෙන ඉඳ කන දෙකයි මේ ඇහැ වැඩ කරන්නේ. මේ ගමන ගොඩාක් අනුගමන දේවල් දීලා කරන්නේ. මේක තමයි අපි ගොඩාක් කුපිත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගොඩක් මේක වැඩි දියුණුවට බාර හත් විජාතියක් වෙන්නේ. ඒ නිසා වර්ණ රූපය ගොඩාක් අපි මතකලා තියෙනවා. ආන්නේ වර්ණ රූපය තමයි සංකාරක දැනගැනීමේ ප්‍රධානම ශක්තියින්දී ඇතිකරන හේතු වෙන්නේ ඉතින් තමයි ගොඩක් ලාට අපි දැනගන්නේ. මෙන්න මේ රූපේ රූපය වශයෙන් දැක ගන්න නම් අපි සංස්කෘති වශයෙන් හෝ දල වශයෙන් හෝ බුදුරජාණන් වහන්සේ රූපේ විසේ දක්වා ඇති මේ මායා රූප මායා ආකාර පිළිබඳ අහලා තියෙනවා. අහලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕන රූපේ දැක්කයි කියලා අපි කියුවත් ඒක හරියට දැක්කට මේ ඔක්කොම විවිධකක් ඉඳ එක්කම නැවත නැවතත් බලමින් මේකේ අතීතනාගත පරිපන්න වශයෙන් විවිධ ඕල්මන් තියෙන්න පුළුවන්. සීල ප්‍රණීත වශයෙන්, දූර කාන්තික වශයෙන්, අධ්‍යාත්ම බයිදා වශයෙන් විවිධ රූප තියෙන පුළුවන්. මේ හැම දෙයක්ම දැක්කොත් විතරක් අපිට කියන්න පුළුවන් ආ රූපේ දැක්කා. එහෙම දැක්කම යන දෙයක් නෑ. දැක්කේ නැති එක තමයි මේක මේ කියන්න හදන්නේ. ඒ භාගෙට දැක්කත් අන්නේ කියලා ඉවර කරගන්න බැරි ගමන් දේවල් කියන. සම්පූර්ණ රූපේ නැති එක්කනහට යාළඟ දෙයක් නැතිව. අන්නේ එතකොටයි ඉති රූපං කියලා කියන්නේ. ඊට පස්සේ ඒ හිත පැහැදිලිවම තේරුම් ගන්න දෙයක් තමයි මේ රූපේ පිළිස්ලා තියෙන නැත්නම් මේ රූපේ පදනම් වෙලා තියෙන මොකද? ඉති රූපස්ස සමුදයෝ. මේ රූපය ඇදිලා තියෙන හතරමහා භූතයන්. බඩ ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතරමහා ධාතුන්ගේ මේක බුද්ධ කාලේ ඉස්සර ඉඳලාම ගන්න කාරණා. මේක දැනගන්න ඉස්ලාම රූපේ වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් කරපු බුද්ධයා මේ ධර්මය මේ වායෝ කොට රූපය නැවත නැවතත් දසදහස්වර ලක්ෂ වාරයක කෝටි වාරයක් අපි ඒ විදිහේ මේකේ දැක්කේ නැති ආකාරයක් දැක්ක නැති සතහනක් මේක දැක්ක නැති පැතිකඩක් නෑ කියන කරුණට මේක දකින්න. ඒක දැක්කේ දවසක යෝග අවස්ථාවේ ආනාපාන ගැන කතා කරන අතර. සාම මේකටලු පැතිකඩ දාසයි යෝගාවචරය ඕන නැති පාඩු. අර කොළ ගැටි මේ කර්මාන්තයේට භාවනාවට අදක්ෂ සම්පාදනය. ඒ නිසා මේ භාවනා යෝගාවචරණ අපි තේරුම් අරගන්න ඕනේ ආනාපානිය දැක්කයි කියලා කියන්නේ මේ දැකපු ටික. තව ගොඩාක් මේක පැත්ත බලන් කියනවා කියලා හැම ආනාපානයක්ම අලුතෙන් භාවනා කරන්න පටන් ගන්න කෙනෙක් බලන්න වාගේ ඉඳගෙන බලන්න. මේ අපි මේ බලන්නේ කොච්චර දැක්කත් කොච්චර ආකාරයකින් එක්කකක් පිළිවෙලට කරගන්න. මොකද මේවා සමාන ප්‍රදේශයක් තමයි තියෙන්න පුළුවන්. ඒක මොනවා වෙන සාමාන්‍ය ලෝකයෙන් කියනවා මේක ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. මුළු ලෝකෙම ආනාපානෙ දකින්න. මුළු ලෝකෙම මේ ඇතුලේ කොටලෙන් දකින්නවා. අර පිටත් ඇතුලට තමයි කලබල වෙන්නේ. ඒක පිළිබඳව කුපිතයි. භාවනාවේදී ඉඳ වැඩි වෙන දේ කල්පනා වෙන්න වෙන්න දැකපිටේ දැක්කයි කියලා කලකට වෙන්නේ නැහැ. අලුතෙන් බලන්න ඕනෑ කියන මේ කුතුහල ගැටේ පාවා දෙන්නේ නැහැ. කොහොමද අධ්‍යාත්මික ක්‍රියාවන් ගුණක් අත්දෙනකොට මොනවාද පටන් ගන්න. ඒකෙදි විචේ රූපක් නෙමෙයි මේකේ. ආ මේකේ මොනකොට ඉදිරියෙන් අර සරවත්‍රේ කටේ විදිහට දාලා විභාගම මම පිටිලා විදිහට දැන්පත් වෙනවා වගේ ආයත් ඒක දිහා මේකමනේ සමාධි විචේ කටේ විචේ බලා ඉන්නකොට ඒක පාදම අදියේ තේල කරගන්න. ඒක තේරෙන හොඳට මේ රූප කියන රූප වෙන වෙනස් වෙන විපාකාවට පත් වෙන දේවල් ඇතිලා තියෙන්නේ ආකත වියාකෝ තේජෝ වායෝ කිය. සමහර ආචාර්යවරු මේ කිසි සමුදයක් ඕකත් සමුදයක් කියන දෙන්නා මේ රූපයන්ගෙන් තමයි සංකාරය හැදලා තියෙන්නේ කියන්නේ. ඒ රූප නැත්තම් කවදාකවත් සංකාරයක් තිබෙන්නේ නැහැ. ඒ රූප පතරියාකෝ තේජෝ වායෝ කියන හතරෙන් ඇතිලා අපි ඊට රූප අනාගත වර්තමාන හොඳ අර කාපි වශයෙන් වෙනකොට ඒ රූපේ පදනම් කරන්නේ ලෝකයක් හරි. ඒක හොරක් භාවනා කරගෙන යනකොට තේරෙනවා අපි මේකේ දිහා බලන හැටියට මේක වෙනස් වෙනවා. අපිට තියෙන්නේ ඒක වෙනස් වෙනවා. නමුත් බලහින්නකොට නිකන් එදත් රූපෙමයි අදත් රූපෙමයි අන්දෝන වෙනකොට සතර ගොය කල ගොය විදිහට තියෙන්නේ. මේ අපේ තියෙන ඇතුළත තියෙන අතෘෂ්ණාව ස්වභාවය. මේ මේ විදිහට ඇතුළත යනකොට තමයි මේ රූපය ආගෙන වේදනා සංඥා සංඛාර විඥාන පහළ වෙන පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමද නිවස්සාවියද කරන්නේ ඉන්නේ උදේ ඒක දිහා බලනකොට ඒ රූපය ආයේ සමුදේ මේක ආයේක කොටව නැගෙනනේ ඒක දීප කියනවා ඒ දීපු අපිට නිශ්චය කරන්න බෑ මේක න්‍යාය ධර්මයක් කියන්නේ ඒක අපි අපිට කරන්න පුළුවන් එකම දෙයයි දක්ෂිනේක විතරයි අපි මේකේ පදම වෙනස් කරලා මේ එකතරා අඩු වැඩි කරලා හදන්න පුළුවන් ශක්තියක් නැහැ නොදැන හිතේ අවිද්‍යාව දැනගන්න පුළුවන් ශක්තිය පවතින මනුස්සයාට පමණයි ඒක කියන්නේ වර්තමාන මොහොතේ පමණයි ආමේ වාදී එක දැක්කනම් සිතින් සිත සිතෙන් සිතාල රූපක නිවනවා පිළිකාණය කියන මවාල විදිහ දේවල් දිවිලා ඒකේ ඇති ඇති රූපේ පදනම් වෙන දේවල් ඇති ඇති දැකීම සිත සිත සිත සිත කරනවා ඒවාතරනේ වාස්තා කරනකොට වාස්තා කරනු නිහිර දෙයක් දැක්කා නොදැක්ක දෙයක් දැක්කා නොදත් ආකාරයට දැක්කා. ඒ මොකද මේ රූපය ආදී ඇත්ත සත්‍ය අපිට ආගන්තුක වශයෙන් තේරෙන්නේ. විපාකව දැකපුදී අවිද්‍යාව වැඩකරන දැකපුදී බෙදනවා. මොන අනිත්‍යකකින් මේ අවිද්‍යාව ඇතිවෙලා නිසා සත්‍යයක් කියලා එක පුතල දැක්කා. පරමාර්ථ ධර්ම මන්ත්‍රයකට අපිට තේන්නේ වැරදිලාදෝ කඩවිලාදෝ කියන කාරණා. නමුත් මේ නිසාම නැවතවරක් දසක ආකාරයේ එකව කරගෙන කරගෙන කරගෙන යනකොට අර පස්වදී ධර්ම වල තියෙන මායාකාරී ස්වරූපේ මායාකාරී රූපයක් වශයෙන් දකිනකොට පරමාර්ථ ධර්ම පිටේ ඉඳ පිටේ ඉඳ රූපය ඇති ඇති පිටේ ඉඳ පිටේ රූපය ඒ දෙන ධර්ම පිටේ ඉඳ පිටේ ඉඳ මත වෙන පටන් ගන්නවා. හඳුනගන්නේ මේ දැකීමේ රූපය විසින් අපේ මායාවකට දෙන්නේ එන්නේ එන්නේ පිටුවක් වෙන්න පටන් ගන්නවා. ඊවර්ග වෙන්න පටන් ගන්නවා. හරියට දකින්න නම් අපි කියනවා නම් එකම නැතික හැමදාම බලනවා. ඒක නැතිකක් නැතියක්. ඉතල ගන්න කට අරගෙන බලනවා. මොනද ඇත්තම මායාකාරී. මේ මේ නැව් කාර්ය කොමිටේ අතේම මායාකාරී. නිකන් ඉස්සර කල්ලා කියනවා ස්වාමීන් අන්තිම දෙකේම අනිවාර්යව රූපය පිළිබඳව නැවතනාවක් එහෙම බලන ඉන්නකොට ඒ බුද්ධලයට කියනවා මේ රූපය පිළිබඳව කිසිම ගන්නවන ආකාරය. මේක මට ඒ වාක්‍ය ප්‍රේම කියන බැලුවොත් රූපය අපි මස් කරනවා. රූපය අපි වගලා ගන්න. රූපය අපි යට කරගෙන මේ යකරෙන් නැතේ යමක් නැහැ. නැවත නැවතත් තම රූපේ සාසුරුගේ බලනවා කියලා. ඉන්නේ නැති මේ හෝ ආනාපානේ හෝ මේකම බලන්න. දිගින් දිගට දිගින් දිගට අලුත් පිටකින් බලන ඉන්නවා නම් ඉන්නවා නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේක මායාකාරී විදිහට පවතින්නේ අපි ඒක උතුම් කළ කලකට තාක්කල් ගන්න. ප්‍රතිනාදයක් විදිහට කලකට තාක්කල් තමයි. මේක දෘෂ්ටියක් කොහොමද ගණ්ඩාසියක් නෙවෙයි. මෙයාට තියෙන ඔච්චරමයි කරන්න පුළුවන් දේ. මට තියෙන ඕක බලන්නේ එකයිද ඒ දීපයගේ රංගනේ රංගෙන්න ඇරලා ඒක දිහා බලනකොට ඒක විවරණ ගති, එපා වෙන ගති, ඒකාකාර ගති, බය ගති, අසරණ ගති පහක්. ඒකකට යෝගාවකට සංකාරයක් නතරක් වෙනවා. මොකද ඒ ඉතින් හොඳට වේදිකේ මේ රූපවලට වර්ණාත්මක ගතිය මේ ආදාන උත්පන්න ගති නැති නිසා ඒවා කරන්නේ නැහැ. මම මොනවද කරන්නේ බාන හරි කාලේ මේ විරේ හරිනේ ඒ ඒ අභානතර කෑම හරිනේ ඒ යුතු හරිනේ ඉතින් নানা ආකාර විදිහට ඒ ත්‍යාගයේ විවරණ භාග එනකොට එහෙත්නම් ඒ යථා වූ රසවින්දන ශක්තිය මමෙන් අදීගෙන යනකොට අර හිත ඒක කියවලා දෙන්න මොකද මොකක් හරි පැත්තයි දිනේ ලක්ෂණ දෙකලාගේ කර්මලා නෙමෙයි මේ තුනේ සැක දෙන්න දෙවි මොකද දෙවියන් දැකීමයි හේතුව මෙන්න මේ විදිහට වේගය කියලා විතරෝම කලায়නකොට ඒ සමුදයක් පරිතව ඒ රූපයාට ඇවිල්ලා අපිව මායා කරන්න පුළුවන් ගැතිය අදින්න පටන් අරගන්නකොට මෙන්න මේකයි ධර්මය මේ තමයි ධර්මයේ දිගහැරෙන ඇති මම මේක ඒ කාලෙම දකින්න ඕනේ කියලා පුදුමන අහමින් භාවනා කරලා ඒ නිබ්බිදා ඥාන පාරමිතියත් එක්ක සාකච්ඡා කරමින් මේ භාවනාව ඒ දිගට යන්න එතනම දිගට කරන යත් ලක්ෂ්‍ය අපේ ලක්ෂ්‍යකට කියන්නේ ඉතින් ඔබේ වෙනකොට ඕනන්නේ මේ මැජික් බලන්න අහසෙන් යන්න. පොළවේ තියෙන්න. භාවනා කරලා අනිත් අයට ඉදිරියට පාස්පා. ඉතින් ඒක ගන්න දෙන්නේ ඉදිරියට ගියා. අර වෙනද ගන්න ආහාර දුකත් එපා. වෙනදට රූපෝල් ඉන්දිය නැතිවී ආනාපානි අර විවරණ ගතිය විචිත්ත ගතිය නැති වෙනකොට ඒකන් මහා ලොකු පැටලවිලක් කරවිලක් අපි දාමක් ඇති. නිසා නිවන පිළිබඳව භාවනා කරගෙන යනවනම් ලාභ සත්කාර tattර දාලා මේ යෝගාචරක මේ බණේ ලොකු දැනුමක් තියෙනවා ලොකු වටිනාකමක් තියෙනවා අහලා තිබුණොත් ඒ විදිහ විවරණ පහයකටපත් වෙනකොට තමන් ආපු පාර හරින සති සමාධි ඉස්තරව කරතුනනේ ඒ රූපයාගේ ඇති නැති තමයි දැන් තේන්නේ කියලා අත්ංගයක් ඇති වෙනවා ඒ රූපයන් පිළිබඳව බලසෝ කරන ගැටියක් මේ කොට තමයි අර කොට උදේදී පිළිදෙන ගැටියක් නැතුව මේ රූප හැටි ඔබ මේ අනිත් දෙන්නේ ඉස්සරහ ඔබ කොහොමද නැත්නම් පස්සේ ඕක ඒක නිදාක සිතාවේ යට කඩන බැලගෙන මේක මගේ කොටස අර කුමේ කොටස කියලා රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ රණ්ඩු කිරීමම කරන් ගන්නේ මතක් කරගත්තා අතර මහා විනාවේ එකක්. මහා පොළොව විනාවේවලු යෝග්‍යා මේ යට කඩන බැලගෙන දෙපාවේ දෙකගෙන ඉඳන් අද කියලා. කනේ මේක කටකේ යාතියක්. කොච්චර දුන්නත් මේක ලොමයි කියලා. ඒක දින හැමදාම මේ වගේ දන්නේ නාම කරගන්නවා. ඒක අවුලක් ගත්තොත් මරනවා. මහා පොළොවේ විනාවේ ආන්නේ වගේ පටවි ධාතුවට උනා වෙනවා ඇති මේ යෝගාචර වේලාවකම යම් කිසි පටවි ධාතුවක් නැතුව ආන්නේ සමහරවිට පටවි ධාතුව නිකර්ම වෙනකොට නිරත වෙනකොට ඒක තමයි ඒක පටවි ධාතුවේ විනාය නමුත් මේ විනා කවුරුත් යෝගාචරය තමන්ම කරන්න පුළුවන් අනේ මම යෝගාචරය වගේ මේ විදිහට කල්පනා කළා ඒ වෙනකොට දැන් බලන්නේ ධ්‍යාන ඒ කල්පනා කළා කියලත් ඒක ඉන්නේ මම මම මම ඒකේ ඒ හැටියට බලන්න නම් ඉන්න කලකම් තියෙන ඒකට මත් වීම ඒක ආකාශ වීම කියන මේ මායාව දුරු කරන්නේ ඒක දුරු කරන්න සිත්තම ඒක තමයි ඇතිනේ ඒ විදිහේ ධ්‍යාන ඒ විෂයම දිගින් දිගටම බලන්න හැබැයි අතරමැදදී ඒ රූපී මායාවට අරුණා කියන එක ආව සමාධියේදී කරන්නේ සර්වඥාන්සේ අවසාන භවයකවා අය අවුරුද්දක් විස්තර කරලා සම්පූර්ණ වැරදි මාර්ගය. මොකද අපිට මේ ආහාරයක් තමයි උනාට දේශනා කරන්න තව ඒත් මම ආයේ තමයි මේ අවබෝධ දෙන්නේ මම කරපු ඕන කම් කරන්න ඕනේ. හැබැයි මම කියන්නේ එහෙම. හොඳට කියලා. ඒ වගේ තමයි යෝගාවචරය කොච්චර අරවතනා දෙන කියලා කිව්වත් බෑහෙන නැති ප්‍රමාණයක් කරනවා ආස්තල් ගන්න ගන්න. ඉතින් දැන් කනකොට නැති කියලා ගන්නවා. එන්නේ මොකක් අත්හැරියද? මම මෙච්චර දැන් කාලා තියෙනවා කියලා ගන්න දෙන්නේ නැහැ. අනේ කොහොම මේක කියලා ආයෙත් කියලා දෙන්නේ. කොහොම මේක දේවල් කියන්නේ කියලා දෙන්න බෑ. කොහොමද බුදුහාම කියලා දෙන්නේ? ඒක මොකද ඒත් ගන්න තියෙන කාම නැති ගන්න ගන්න. මේ ආදර ගන්න ඊයේ කරපු වැඩේමයි දකස් කරා. ඒ පැය විදියටම ගණකෙන් අල්ලලා හයියෙන් දෙනවා. ඉතින් ඒක නෑ කියලා අනේ. රූප පිළිබඳව මේ විස්තරය මුතුමාකාර විදිහට පුද්ගලගේ ජීවිතය සකස් කරනකොට මේ දේවල් අර්ථයන් විවේචනය කරනවා. මේ ස්වයං විවේකයේ සිටිනවා එකම රූප ධර්මයේ දිහා නැවත නැවතත් නැවත නැවතත් කරනවා. ඒකෙන් අපි ඉස්සල්ලාම පටන් ගන්නේ ධම්මදාන ඉති රූපාණ. මෙන්න පිළි නැහැ. නැත්නම් මෙන්න ආනාපානෙ කියන බොහෝම ඡායක දෙන්නේ. සෝමිකක් කලාවේ පිළි නැගින් ආනාපානෙ හේතු වෙනා වූ ධර්මයක් එක්ක පසුවියක් කියන්නේ තියෙනවා. ඒකකට අර පිළි නැගින් එක්තරව කොටගෙන අනිකුත් ධර්මයක සම තමයි. ඉතින් වෙලා කරනකොට ඕ පිළි නැති වෙන්නේ නැහැ. ලෝකයක් නිවිදයි කියන නිදස්ස කරනවා. උත්සාහ වෙනවා. නිවිදයකටපත් වෙනවා. ඉතින් හැම විකසනකට හැම උද්‍යයක් වේවා, සංජයක් වේවා, ගංජයක් වේවා, රසයක් හැම දෙයකම කියනවා. දකින්න අවස්ථාවේ ආහන අවස්ථාවේ හැම දෙයකම. නමුත් සර්වඥාදී මේ දෙයට කොයිස්සක් ඒක ඉස්ලාම් කියන්නේ මේ කාය සම්බන්ධ වෙන ස්පර්ශ සම්බන්ධ වෙන පොත්පත්පදාස. මොකද ඒක ඉතාම දීපී දැක ගන්න නමුත් මේ දේ පමණක් කරගැනීම නිවන් දකින්න බෑ. මේ තුලින් ඒ යෝගාවචරය කායික පාසක් හදනවා ඉන්න නැතින වෙලාවදී ආස්වාදවත් කරන වෙලාවදී ඒවා මේ තමයි වර්ණ රූපයක් ඇවිල්ලා ඇහි ගැටෙන වෙලාවදී මේ පරිසීම බණහන අවස්ථාව වගේ ශබ්ද රූපයක් ඇවිල්ලා කණේ ගැටෙන වෙලාවදී ජීවේ රසයක් ඇතිවෙන වෙලාවේදී නාසයට ගඳ සුවඳ වගේ වෙලාවේදී හැම වෙලාවෙදී මම ආස්වාද ප්‍රසආසයෙන් දෙවි ඇතුලේ ගන්න මේ දර්ශනය ඒ දැක්ම ඇති කර ගන්නවා නම් මේ කණින් ආවත්, නායෙන් ආවත්, දීර්ණ ආවත්, රසෙන් ආවත්, දෙයෙන් ආවත්. මේකට කරන්න පුළුවන් කුප්ප මේක විතරයි. මහා කුප්පය. අපේ ජීවිතවල අපේ කුප්ප ගන්න තමයි දැරිට වෙනවා. සබ්‍රියාපෝ දේදෝ වගේ කියන අවිඥානික වස්තු වලට අපේ ඉතින් ගැටේ තියෙනවා. නමුත් ඒවා ඇවිල්ලා අපිට නඩු දාන්න විහිදු කරන්නේ නැති ඒ කාටද ගොඩාක් කල් ඒවත් එක පරිශන කරන්නේ. පරිශන කරගෙන කරගෙන යනකොට නම් අපිට පුළුවන් වෙනවා ඒ රූප වලට යහදී ආවු අනෙකුත් අරන් ඇවිල්ලා අපිට කුප්පලා අපි විහිළු කරන හැටි ගැඹුරු කල්පනා කළා. ඒ නිසා ඉස්ලාම කටු ගෙනියන්නේ නාම ධර්ම සම්පූර්ණයෙන් අයින්කල රූප ධර්මත් එක්ක භාවනා කරන විට බන්දලා. ඒ රූප ධර්ම වල මූල නැදාක හොඳට දසදහස් කරපේට යනකොට ඒ විදිහේ අපි ආකල්ප වෙනස් කරන්න හැටි. එන පටන් ගන්නකොට ඉති රූපණයන් කියලා බලන්නේ. ඉති වේලා කරන රූප වල කවුදයක් සයිතව බලන්නේ නැති. පවුනෝට අන්තිමට ඒක නොතිබිච්ච නැතිච්ච ආකාරයේ පදංග වශයෙන් ප්‍රහාණය වෙන හැටි. මේකම යලි යලි මේ ඉස්වාදයක් ඇති බුදුහාමුදුරුවෝ වගේ කොනංගෙම ඇදහිල්ලෙන් ඉස්සරහට යනකොට තමයි මේක සමුච්ඡේද වශයෙන් දුරු කරන්න පුළුවන්. රූපයන් පිළිබඳව මතුමත්යේ ස්නේහය වෙනකන් නන්දිය පහ කරලා ඒක ඇති නැති වෙන විදිහට දක්වන්න පුළුවන් වෙනකොට මේ වාදයට මතු ජීවිතයේදී මට ආය ආත්මයක් ඕනේ නැත කියලා ඉදී ඉස්සරහට යන මේ ප්‍රක්ෂේපණ නැත්නම් වර්තමාන වශයෙන්ම රූප විදේ ලොකු කල්පයක්. ඒක පොලින් තමයි මත් වෙන ගතියට එන්නේ ඉන්න පටන් අරගන්නවා ඒක ඉස්ලාම් තමයි කියන්නේ ප්‍රේක්ෂාව වශයෙන් සංස්කාරයන් විශ්ේ ඒක සානත්ත ප්‍රතිපදිය කියන්නේ. ඒක නිසා මේ පුද්ගලයන් වශයෙන් මේක බොහෝ කාලයක් ඉන්නේ. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයා රූපයන් පිළිබඳව දක්වන ආකල්පයේ ඇතිවීම ඔහුටම දැක ගන්න පුළුවන් කරනවා. අවුරුදු 7ක් ඇතුළේ ඉගෙන ගන්න පුළුවන් කියලා සුපකාම විස්තර දෙනවා. සමානලාභ විස්තර කරනවා. තවත් හතකදීවත් ඒක කරනවා. මෙතන කායික වෙනවා කරන පුදී හරියට බණ අහගත්තම හැන්දෑවකට මේ කරගන්න. ඒක තියෙන්නේ අපි අර එළකමෝගන් අතහැරීමේ තියෙන පසුබාහන ගතිය නිසා කල්ලාක්. එහෙම නැත්නම් ඒ දෙයින් දෙන්නේ සත්‍ය බොහොම වේවි. ඒක අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. අපි මේ ධර්මය ඉගෙන ගන්නේ රූප ආවේ කරන්නේ රූපයගේ ඇත්තේ දැනගන්නයි. ඒ වගේම අපේ දින අනුපාදකම් දැනගෙන අපි උත්පත්ති ඇති කරගන්න ඕනේ. අපි මෙතෙක් කලේ ඉස්සර අමාරු ධර්මයක් ඉස්සර කාලයක් අපි තේරුණා. අපිට මේ මේ වෙලාවදී තාමත් අපේ ධර්ම ගතිය ඇතුළේ වර්ධනවනේ අපි ඊගාවට අධිෂ්ඨාන ශක්තිය උත්තරී කරන්න ඕනේ කියන ඒ අධිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න. ඒ වගේම තමයි මේ බලයෙන් බලහන එක්කෙනෙකුට වඩා ඒ ධර්ම අදාළට අදාළ නැහැ කියනවත් නැහැ. හැම කෙනාම ඉන්නේ මේ පෙරහැරේ යම් කිසි ඉස්සක්. ඒ නිසා හැම කෙනෙකුටම අපිට ලැබිච්ච ආර්ය මාර්ගය නිසා අපිට නම් හිතන්නේ රූප පිළිබඳව තමයි මේ විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. අර බලාපොරොත්තු මේ ආර්ය මායාවක් කියලා වේදනාවේ ඒක වැඩි වගේ තේරෙන ගැටියක් වෙනවා අඥාවේ සංස්කාර විඥානවල ඒ සෑම දෙයක්ම මේ රූප